ආර්ය වූ තුන්හි භාවය නිස්සබ්ද භාවය මේ අදහස් දෙක පළමුවෙන් පිටට ගන්න ඕන ඒ බඳු අවස්ථාවක් අද මේ අපට ලැබෙලා තියෙන්නේ. මේ අවස්ථාව සම්බන්ධව අදහස් ප්‍රකාශ කරන්නට කලින් අද දවස සම්බන්ධව වචන කීපයක් ප්‍රකාශ කරන්න වෙලා අද දවස. අද දවස කියන්නේ වෙසක් පොහොය දවස. පුරපසළොස්වක දවස. වෙසක් මාසයේ පොහොය හතරක් තියෙනවා. එයින් පුරපසළොස්වක් දවසයි ආද. වෙසක් මාසයේ පුරපසළොස්වක් දවස බෞද්ධ ලෝකයාට විශේෂයෙන් සලකාගත යුතු විශේෂයෙන් සලකන්නා වූ පින්දහම් කිරීමට යොමු කරගන්නා වූ කය යොමු කරන්නා වූ දවසක් විශේෂයෙන් කියන්න තියෙන්නේ මේ දිනය බොහෝය දිනය ඇතැම් රටවල් බෞද්ධ රටවල් වල බෞද්ධ රටවල් අතර ඇතැම් රටවල් වල විසක් පොහොය නියම උත්සව දිනයක් වශයෙන් පාවිච්චි කරේ නැහැ වෙන වෙන දිනේ වෙනවට යොදාගෙන තිබෙනවා මේ වාරයේ මේ අවුරුද්දේ ලෝක බෞද්ධ සම්මේලනයේ සාකච්ඡාවක් අනුව මුළු බෞද්ධ ලෝකයේම එකතු වෙලා වෙසක් පෝයට එකට උත්සව පවත්වන්න නියම කරනවා. මේක විශේෂ ඓතිහාසික සිද්ධියක් වශයෙන් අපට සැලකන්න පුළුවන් බෞද්ධ ජීවිතයේ පිළිබඳ. මුළු බෞද්ධ ලෝකයේම එක හඬින් අද වෙසක් දවසේ උත්සව පවත්වනවා. ප්‍රතිපත්ති පූජාවලට ප්‍රධාන දැන දීලා ලංකාවේ ඒ කටයුතු කරන බව අපට දැනගන්න ලැබුණා මේ දායක මහත්තුරුනේ මහත්තුරු. ආමිෂ පූජාවලුත් ඒ වගේම කරන්නට බලාපොරොත්තු වෙනවා. එබඳු ඕකේ දවසක් සම්බන්ධව අපට ජීවිතයෙන් සලකා ගන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ උසස්ම වටිනා ක්‍රියා කීපයක් සිද්ධ වෙච්ච දවස කියලා මංගල සම්මත වශයෙන් සම්මත කරගෙන තියෙනවා. මේ විදිහේ බුද්ධ ශාසනයක් අපට ලැබුණේ ඒ බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික ගුණය නිසා. උන්වහන්සේ ඊතා ඈත කාලයේ කප්පේජ සත සහස්සේ චතුරෝජය සංකේ නගරං අමරං නාම නගරං දස්සනීයම් මනෝරම නගරේ අමරවතිය අතුමාම ග්‍රාහමනේ අනේක කෝටි සම්නිජය පෞද ධන ධන්‍ය අජ්ජාය කෝ වන්ද ධරෝ තින්නම් වේදාන පාරද සදහම්මේ ඉතිහාසයේච සදහම්මේ පාරමින් ගතෝ කියන ওই විදිහට වර්ණනා කරපු අවස්ථාවක් තිබුණා සාරා සංසය කල්පලක්ෂයකට ඈතක ආදී සුමේදනම් බ්‍රාහ්මණ කුමාරයෙක් වෙලා මේ පාරමී ධර්මයන් පිරීමට එතුමාට අදහස ඇති වෙනවා. සහෝගතෝ නිතිවිදිත්වා ඒවං චින්තේ සමංගල. ඒ සුමේදනම් බ්‍රාහමණ කුමාරයා රහසිගතව කල්පනා කරන්න පටන් ගත්තා. දුක්ඛෝ පුනබ්භවෝ නාම. මේ නැවත නැවත උත්පත්තියේ මහ කරදරයක් දුකක්. ශරීරස්තජ වේදනං ශරීරයේ මිදීම, මැරීම නිතර නිතරම සිද්ධ වෙනවා. ඒ වගේම දිගින් දිගටම දිගින් දිගට දිගටම ජාතියයි ජරාවයි මරණයයි ව්‍යාධියයි පරිදේවයයි දුක්ඛ දෝමනස් ආදී පිරීලා තියෙන්නේ මේවා නැති කරගන්නා උපායක් හොයන්නේ කියලා කල්පනා කළා අන්න ඒ අවස්ථාවේදී මේ ආරම්භයේ සිද්ධ වුණේ මොකද්ද ආරම්භයේ උන්වහන්සේ බුදු බවට ආරම්භ කළේ දීපංකර සරුවඥන් වහන්සේගේ ඉදිරි පිටදී බව බෞද්ධ උදෙක කවුරුත් දන්නවා. උන්වහන්සේ අවස්ථාවේදී කල්පනා කළේ බුද්ධෝ හං බෝධිසා මුත්තෝ හං මොජේ පරි චින්නෝ හං ආරයිසාමි සංසාරෝ නාමං මම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන අනුන්ටත් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරවමි මම කෙලෙසුන්ගෙන් මිදී අනුමතු ඒ කෙලෙසුන්ගෙන් මුදවා ගන්නේ නෙමෙයි. මම සංසාර සාගරයෙන් එතර වී මහා භය ඇති මේ මහා සංසාර සාගරයෙන් එතර වී අනුන්ද සංසාර සාගරයෙන් එතර ගරවමි කියන ඔන්න විදි කාරුණික ප්‍රාර්ථනාවක් ඉදිරිපත් කරගෙන උන්වහන්සේ පාරමී ධර්මයන් පුරන්න පටන් ගත්තා. බුදුරජාණන් දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබාගෙන දැන් පටන් මේ සංසාරයේ වාදය කරන්න අවස්ථාවේදී අනුන්ට හිතන්න බැරි කියාලා ඉවර කරන්න බැරි හිතන්නට අමාරු අන්දමින් මහා පාරමී ධර්ම රාශියක් සම්පූර්ණ කරගෙන අන්තිමේ බුද්ධත්වයට පැමිණ ලෝකේ පහළ වෙලා බුද්ධත්වයට පැමිණි. ඒ බුද්ධත්වයට පැමිණීමෙන් බුද්ධ රත්නයේ රූපේ පහළ වෙනවා. උන්වහන්සේගේ ධර්මයේ අවබෝධ කරගත් ධර්මයේ යම් කිසි දවසක අඤ්ඤා කොණ්ඩඤ්ඤ ආදී තාපසයන් ප්‍රධාන කරගෙන දිව්‍ය බ්‍රහ්මයන්ට යම් දායකව ධම්මසක්කව සූත්‍රයේ දේශනා කළා නම් එදා ධර්ම රත්නයේ ලෝකේ පහළ වුණා නියමම. ඒ වගේම සංඝ රත්නයක් පහළ වුණා මහා වන්නා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ආදී රහතන් වහන්සේලා පහළ වීමෙන් මේ විදිහේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියලා ත්‍රිවිධ රත්නයක් ලෝකේ පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙලා ගියා. දෙවියන් සහිත ලෝකයා, බ්‍රහ්ම යන් සහිත ලෝකයා අතර පටන්ම පැතිරලා ගියා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. මෙන්න මේ විදිහේ වටිනා ශ්‍රාවක පිරිසක් උපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යනාදී වශයෙන් ප්‍රකාශ වෙන අන්දමට මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා සංඝොන්දට හික්මෙව්වාද කියන එක අපට තේරුම් ගන්න පුළුවන් අද තියෙන විනය පිටකේ සම්බන්ධව පොත් බලනකොට. සතර ඉරියව්වේම කිසි අන්දමකින් වරදක් නොවන අන්දමට මේ ජීවිතේ පැවැත්මීමට උන්වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයාට උගන්වා වදාළා. ඒ කාලේ දඹදිවේ හිටපු යම්තාසු මුනි පිරිසක් නැත්නම් මුනිවර පිරිසක් නැත්නම් ඒ තේනෝ මුනිවර පිරිස අතරෙහි ශ්‍රේෂ්ඨ තත්වයකට පැමිණ වුණාන්සේගේ ශ්‍රාවක සංඝය. ඒ ශ්‍රාවක සංඝයා පිළිබඳව උන්වහන්සේ නොයෙක් අතින් දේශනා කළා, අවවාද කළා, ධර්මයේ දේශනා කළා. ඒ වාගේම උන්වහන්සේ අන්තිමට දේශනා කළේ ඉදෝ කෝ ආනන්ද ධම්මය ධම්මෝජ විනයෝජ දේවිතෝ සෝ වෝ මමච්චේන සත්තා කියලා උන්වහන්සේ පිරිනුවන් පාන සූදානම් වෙලා දේශනා කළේ මා ඇවෑනේ. ඔකට ශාස්ත්‍රු කෙනෙක් නැහැ කියලා හිතන්න ඉඩ තියන්නේ නැහැ. මා විදින් ධර්මයක් දේශනා කළා ධර්ම කොටසක් දේශනා කළා විනය කොටසක් දේශනා කළා. සූත්‍ර විනය අභිධර්ම කියලා කොටස් තුනක් ප්‍රකාශ කළා. මේ ප්‍රකාශ කරපු කොටස් තුන ගණන් වශයෙන් සැලකනවා නම් 84000ක් ධර්මස්කන්ධ. ධර්මස්කන්ධ ධර්ම ගොඩවල් කියලා සඳහන් වෙන ධර්මස්කන්ධ 84000ක් තියෙනවා. මා ඉන්නා වූ ජීවමාන කාලයේදී එක ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක් මගින් පස්සේ දොකට 84000ක් සාසෝන් වහන්සේලා ඉන්නවා ඒ නිසා දුර්වල වෙන්න එපා හිත දුර්වල කරගන්න එපා නියම අනමට කටයුතු කරන්නයි කියලා උන්වහන්සේ අවවාද දුන්නා උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසට උන්වහන්සේ පිළිමන් පෑව 45 අවුරුද්දකින් පස්සේ නමුත් උන්වහන්සේ පිළිනවන් පෑවා කියලා ධර්මයෙන් අඩුවක් වුණේ නැහැ මේ ධර්මස්කන්ධ රාගයම අනුව කටයුතු කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ පිළිස් අතරට තම තමන් බලාපොරොත්තු වන්නා වූ සියලුම ලෞකික ලෝකෝත්තර වටිනා ආඥා සාවන්ත කරගන්න පුළුවන්. ඒ නිසා මේ විදිහේ බුද්ධ ශාසනයකයි අද මේ අපි කටයුතු කරන්නේ කියන මෙන්න මේ කාරණේයි මතක් කරන්න බලාපොරොත්තු අද දවසේදී ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන ආදහස. ඒ විදිහේ බුද්ධ ශාසනයක කටයුතු කරන්නා යෝගාවචර පිරිස අද මේ විස්තරන්නේ. මේ ස්ථානයේ ඉන්න මේ යෝගාවචර පිරිස සතුටු වෙනවා. සතුටු වෙන්න ඕන අද අපට ලැබිලා තියෙනවා නෛර්යානික සම්මා සම්බුද්ධ ශාසනය. නෛර්යානික කියන එකේ තේරුම මේක තමයි. ප්‍රතිපත්තියට අනුව නියම බලාපොරොත්තු වන්නා වූ ප්‍රතිඵල ලැබෙන්නා වූ අනුශාසනාවටයි නෛර්යානික ශාසනය කියලා කියන්නේ. ඒ විදිහේ නෛර්යානික ශාසනයක් අපට අද ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන නිසා අපි සතුටු වෙන්න ඕන, සතුටු වෙන්න ඕන, උනන්දු වෙන්න ඕන. ඒ උනන්දු වීම ගැන අපි නැවත නැවතත් මතක් කරගන්න ඕන තමත මම මතක් කරගන්න ඕන අප ලබාලා තියෙන්නේ මෙන්න මේ විදිහේ වටිනා බුද්ධ ශාසනයක් අපි මුහුණ දීලා තියෙන්නේ ඒ විදිහේ වටිනා අවස්ථාවකටයි මේ නියම ප්‍රයෝජන ගන්නට අප අප උත්සාහ ගත යුතුයි කියන මෙන්න මේ හැඟීම පළමුවෙන් ඇති කරගන්න ඕනේ. එතෙන්දී මතක් කරන්න බලාපොරොත්තු වෙන අර මුලින් කියාපු වචන දෙක. මොකන්ද? ධම්මීවා කථා අරියෝ වාතුන්නේ භාව. ධම්මීවා කථා කියන්නේ දැහැමි කතාව. සීල කතාව, සමාධි කතාව, පඤ්ඤා කතාව, විමුක්ති කතාව, විමුක්ති ඥාන දර්ශන කතාව කියලා මේ කතාවල් අ ධර්ම කතාවල් වශයෙන් කියන්නේ. අප එකතු වුණාම අප අප එකතු වුණාම කරන්නට ඕන දැහැහි කතාවක්. දුකට සීලය පිළිබඳ කතාවක්, සමාධිය පිළිබඳ කතාවක්, ප්‍රඥාව විදර්ශනා භාවනා පිළිබඳ කතාවක්, මාර්ගඵල ධර්මයන් පිළිබඳ කතාවක්, ඵල ධර්මයන් පිළිබඳව කතාවක්, ඒ වගේම ප්‍රතිවේක්ෂා ඥාන සම්බන්ධව කතාවක්. මෙන්න මේ කතාවල් අපට කරන්න තියෙනවා. බාහිර කතාවල් අපේ අදුපාදුකම් වෙන වෙන දේවල් ඒවා සාමාන්‍යයෙන් සාකච්ඡා කළාට වරදක් නෙවෙයි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්න ඕන වෙන්න මේවා. අපට අඩු වෙලා තියෙන්නේ ඒවයි. ඒවා අඩු වෙලා තියෙන නිසායි අපිට මේ දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ කියන මේ අදහස දුකේ කියන්නේ සංසාරයේ වැටලා ඉන්නා වූ එකයි මේ දුකේ කියලා කියන්නේ. නමුත්තර මහානකම දුකක් නෙමෙයි. ලබලා තියෙන මහානකම සැපයක්. ඒක සලකන්න ඕන. ඒ සැපවත් මහානකම ලබාගෙන හිටියත් අපි සංසාරේ ඉන්නේ. ඒක දුකක් වශයෙන් සලකලා අපි කල්පනා කරන්න ඕන. මේන් නිදහස් වීමට අපි කටයුතු කරන්න ඕනේ කියන හැඟීම. නමුත් හැමි කතාව ඒක කරන්න ඕන. ඒ ගැන හිතන්න ඕන. ඒ සම්බන්ධව සාකච්ඡා කරන්න ඕන. අනිත් එක අරියවා තුන්හි භාව. ආර්ය තුන්හි භාවය කියන එක මේ කතා නොකර නිකම්ම ඉඳීම නෙවෙයි. නිකම්ම හිත තියාගෙන ඉඳීම නෙවෙයි. නිකම්ම කතා නොකර හිටියට සමහර විට ඈතට හිත දුවන්න පුළුවන්. සමන්නේ පුරුදු පුරුදු තැන් වලට හිත දුවන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ විදිහේ නිකන් ඉදීම නෙවෙයි. එතමනම් කුමක්ද? ඇකිතා දුරට අන තමන් දන්නා ධර්මයක් සම්බන්ධව තමා කරන්නා වූ භාවනාවක් සම්බන්ධව හිත යොදාගෙන ඉන්න පුළුවන්. තමන්ට තියෙනවා නම් ධානයක් ලැබිලා ප්‍රථම ධානය ලැබිලා තියෙනවා නම් ඒ ප්‍රථම ධානයට හිත යොදාගෙන කාලය ගත කරනවා. ඒ ප්‍රථම ධ්‍යාන ලබාගත්ත ප්‍රථම ධ්‍යානයේ සමවැදිලා ඒක අරමුණු කරගෙන හිත යොදාගෙන ඉන්නවන්නේ ඒක එක ආරිතුන්නේ භාවය. දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ, පස්වෙනි ධ්‍යානෙ. ওই විදිහට ওই විදිහේ ධ්‍යාන. ධ්‍යාන හතරටක් තියෙනවා, පහටක් තියෙනවනේ. ඒ නිසා ඒ ලබලා තිබෙනා වූ ධ්‍යාන වලට හිත යොදාගෙන ඉන්නවනම් ඒකත් ආර්ය තුන්හි භාවයයි. තවත් එහාට තම තමන් ලබාගත් ಗುಣ තියෙනවා නම් ඒ ಗುಣ වලට සම වැඩිලා ඒ ಗುಣ වලට හිත යොදාගෙන කටයුතු කිරීම ආර්ය තුන්වෙනි භාවය. මෙන්න මේකයි කළ යුතු වැඩ දෙකේ කියලා දේශනා කරන්නේ. දැහැමි කතාව සම්බන්ධව අපට ඊළඟට ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලයේම මහරහතන් වහන්සේලා ඒ වගේම අනිත් අනිත් ඇත්තෝ එකතු වෙලා කතා කරන්නේ මණ්ඩල මාලයට එකතු වෙලා සමහරු ධර්ම දේශනා කරන්න ආරාධනා කරන වැඩිහිටි කෙනෙකුට. එතකොට ඒ ආරාධනාව අනුව ඒ වැඩිහිටියත් ධර්මයක් සාකච්ඡා සමහර කෙනෙක් ප්‍රශ්නයක් අහනවා වැඩිහිටි කෙනෙක් කෙනෙකුගෙන්. ඒ විදිහේ අහන ප්‍රශ්න වලට උත්තර දීම වගේනොත් සමහර විට ලොකු ධර්ම දේශනාවක් මතු වෙනවා. මෙන්න මේ විදිහට ධර්ම සාකච්ඡා කරපු බුදුරජාණන් වහන්සේ වාසය කරපු දැනම ඔය විදිහේ කරන හැටි පෙන්වුම් කරනවා. වෙන තැන්වල සමහර කාලවල ආරණ්‍ය වලට මේ වාගේ ආරණ්‍ය වලට ගිහිල්ලා වාසය කරනවා ඒ කාලික වශයෙන් ඒ ඒ අවස්ථාවල හතර පහ නම 10 12 නම 15 නම 50 60 එකතු වෙලා ඒ විදිහේ බණ භාවනාවල යෙදෙන අරණ්‍යවල විවේක ස්ථානවල ඒ බඳු අවස්ථාවලදී වුණත් උපේ දවස්වලට උපේ දවස්වලට වැඩු මහල්ලි වැඩු මහලු ස්වාමීන් වහන්සේ වාසය කරන ස්ථානයට අනිත්‍යත්වයට ගිහිල්ලා ධර්මයක් අහන්ද සූදානම් වෙනවා. එතකොට උන්වහන්සේ ධර්ම දේශනා කරන අර පිළිස. අර පිළිස ආපු අවස්ථාවේදී සමහර විට මේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ නැත්නම් වෙනින් නමක් ප්‍රශ්නයක් මතු කරනවා. ඒ ප්‍රශ්නයක් මතු කරපු අවස්ථාවේදී ලොකු ධර්මයක් අතෙන්දි මතුවෙනවා. දේශනා කරන්න සිද්ධ වෙනවා. ඒකත් ඒ විදිහේ දේශනා අද ධර්ම කොටස් වල සඳහන් වෙනවා. මෙන්න මේ විදිහට ධර්ම සාකච්ඡාව කියන එක ඒ බුද්ධ කාලෙන් ඊටම පැවිදිච්ච දේ. බුද්ධ කාලයේදී මාසකට හතර සැරයක් මගකට හතර වරක් මේ ධර්ම සාකච්ඡා කරන්නට පුරුදු කරගෙන තිබුණා. කලින් කල ටික ටික වෙනස් වුණා. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ මේ ධර්ම දේශනාව අඩු වෙන නිසා තවත් දවසක් ඔබට එකතු කරගත්තා. පස්වෙනි දිනේ කිය. මොකද පුරපසලස්සක අවපසලස්සක පුරාටවක අව ආටවක උර විතේනිය අව විතේනිය කියලා ওই විදිහට හතරට තවත් අර අටට ඔව් හතරනේ දිනුනේ ඊළඟට තවත් දෙකක් එකතු කරගන්න. එතකොට ඔන්න ඔය විදිහට ওই ධර්ම සාකච්ඡාවලට යෙදිච්ච පිළිවෙල ධර්ම සාකච්ඡාවල් කරපු පිළිවෙලයි මේ කාලේ අපි බලාපොරොත්තු වෙනවා අද ආරම්භයක් අද කරන ආරම්භයක් වශයෙන් මාසකට හතරවරක් මාසකට හතර වරක් මේ ධර්ම සාකච්ඡාව මේ විදිහේ පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මෙන්න මේ ධර්ම සාකච්ඡාව කරන්නා වූ අවස්ථාවේදී අපි එක නමක්ම යම් කිසි දෙයක් කතා කරගෙන යන්නේ නැහැ. සමහර විට මා ඒක ආරම්භ කරනවා ඊළඟට ප්‍රශ්න මතු කර ගන්න ඕන. තම තමන්ට සැක සහිත තැන් ඒ වගේම විස්තර කරගත කරවාගත යුතු තැන් පිළිබඳ ප්‍රශ්න මතු කරන්න ඕන. ඒ විදිහේ ප්‍රශ්න මතු කරගෙන ඒ මේ පිළිසෙන්ම දන්න උදවිය මේවා විස්තර කරනවා. ඒවට සෝදානම් වෙනවා. එතකොට තවත් ඒවයි අඩුපාඩුවක් වෙනවා නම් මමත් ඒකට අවුල් වෙලා මේක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ විදිහට අපට මේ ධර්ම සාකච්ඡාව නිසා අපේ යෝගාවචර වැඩපිළිවෙල සාහවරු කරගන්න පුළුවෙනි. දුර්වල දැන් ස්ථිර කරගන්න පුළුවෙනි. දුර්වල කෙත් ප්‍රබල කරගන්නට පුළුවෙනි. කෙලෙලි වැහිලා තිබෙන කරුණු මතු කරගන්නට පුළුවෙනි. මේ විදිය ආනිසංස රාශියක් මේ මගින් ලැබෙන බව කියන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ ධර්ම සාකච්ඡාව මේ විදිහට අපි පවත්වාගෙන යමු. කවුරුත් එක්ක එකතු වෙලා මේ නිතර නැත්තන්වත් මේ අදහස් කියා දෙන්න මේ මෙතෙන්දිම කියා දෙන්න සූදානම් වෙනවනම් ඒක බොහොම වටිනා දෙයක්. එතකොට අර ඉදිරිපත් වෙන ප්‍රශ්න මෙතෙන්දිම අහලා ඉදිරිපත් කරලා විසඳීමක් ලබා ගන්න පුළුවන්. එනිසා මතු වාරවලදී මේ අවස්ථාවේදී වෙන තේරණ නැත්නම් භාෂාව නැතේරණ නැත්නම් තේරුම් කර දීමටත් කෙනෙක් ඉදිරිපත් වෙන්න ඕන කරමින් දෙන්න ඕනේ එක අද දවසේදී ඒ නිසා මතක් කරන්නට තියෙනවා එක කාරණා. මොකද අපි උනන්දුවෙන් මේ වැඩ ගෙනියන්නේ. මේ වැඩ කියන්නේ අපි මේ සාසනික බරක් හරට අරගෙන පවත්වාගෙන යන්න මේක පුංචි දෙයක් නෙමෙයි දෙවියන් සහිත ලෝකයාටම ප්‍රයෝජනවත් දෙයක් මේක විශේෂයෙන්ම මේ ආරණ්‍ය සේනාසනේ මේ යෝගාවචන පිළිසෙට ලොකු සහනයක් මේ ආරණ්‍ය සේනාසනේ භාවනාවට හුරු වෙලා ඉන්නා වූ මේ පිළිසෙට මේ ස්ථානේ බොහොම වටිනා තැනක් වෙලා තියෙන. ඒ නිසා ඒ ඇත්තන්ගේ ඒ භාවනාවන් හොඳට කෙරීමට සම්පූර්ණයෙන් සම්පූර්ණ කර ගැනීමට අපේ උනන්දුව ඇති කර අපි උනන්දුව ඇති කර දෙන්න ඕනේ ඇත්තන්ට. අඩුපාඩු තියෙනවා නම් ඒවා සකස් කර දෙන්න ඕනේ. අද මතක් කර දෙන්න බලාපොරොත්තු වෙන කාරණේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් ඉදිරිපත් කරමු අපි. න භික්කවේ ඊනේන අග්ගස්සපත්ති හෝති අග්ගේන චෝ අග්ගස්සපත්ති හෝති මණ්ඩපේය බිදං වික්කවේ ධම්මචර්ය සත්තා සම්මුඛේ භූතෝ කියලා මෙන්න මේ විදිහේ ලොකු සූත්‍රයක මැද එකක් කරුණු ටිකක් ඔය කිව්වේ න වික්කවේ ඊනේන අග්ගස්සපත්ති හෝති වික්කවේ හීනේන අග්ගස හීනේන අග්ගස්ස පක්ඛේ නහෝති හීනේන මහණෙනි හීනේන හීනෝ අදහසකි හීනෝ සීලේති හීනෝ සද්ධාවකින් හීනෝ වීරියකින් හීනෝ සතියකින් හීනෝ සමාධියකින් හීනෝ ප්‍රඥාවකින් අබ්බස්ස පස්සින හෝති අග්‍ර වූ උතුම් ගුණයකට පැමිණීම සිදු නොවේ ඒක අබ්බේනජකෝ අබ්බස්ස පස්සී හෝති අබ්බ කුසස් වූ සීලයෙන් සද්ධාවෙන් සතියෙන් වීරයෙන් සතියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් මේ අග්‍ර වූ ගුණයට පැමිණෙන්නට පුළුවන් වේ. මණ්ඩපේය මිදං වික්කවේ බ්‍රහ්මචාරි. මහණෙනි මේ බ්‍රහ්මචාරියා මේ ශාසනය මණ්ඩපේය මිහිරි මණ්ඩපම් පාණයකි. මිහිරි පාණයක් වැනිය කියන අදහසයි උන්වහන්සේ දෙන්නේ. සත්තා සම්මුඛේ භූතෝ සාතුරු මහන්සේමයි මේ ඉදිරිපත් කරන්නේ අපට ශාස්ත්‍රඥ වහන්සේ දැන් ඉදිරිපත් වෙලා ඉන්නවා ඒ නිසා කටයුතු කරන්නේ ඊළඟට කටයුතු කරන්නේ කියලා ඊළඟට අවවාදයක් වෙනවා මෙන්න මේක විශේෂයෙන් සලකා ගත යුතුයි අපි බලාපොරොත්තු වෙන්නේ අග්‍ර වූ ධනකට පැමිණෙන්න සෝවාන්කම සකු르දාගාමිකම අනාගාමිකම අරිහත්කම නියම අග්‍රය නම් අරිහත්ත්වය. ඒ අරිහත්ත්වයේ නියමාන්දමට ලබා ගැනීමට මුලින් සෝවාන් වෙන්න ඕන, සතරදාගාමි වෙන්න ඕන, අනාගාමි වෙන්න ඕන. මේවා ලබා ගැනීමට යන්තම් සීලයක් මාදි. යන්තම් සීලයක් මාදි. උසස්ම සීලයක් තියාගන්න ඕන. සීලය හොඳින් ආරක්ෂා කරගන්න ඕන. හොඳින් ආරක්ෂා කරගන්නේ සීලයේ තේරුම් ගන්න ඕන. සීලය කිරුදු වෙන හැටි තේරුම් ගන්න ඕනේ. සීලය ආරක්ෂා වෙන හැටි තේරුම් ගන්න ඕනේ. ඒක සංකලේශ හෝදාන කියන මේවා තේරුම් ගන්න ඕනේ. සීලයට උපකාරක ධර්ම මොනවාද? එතකොට ළඟින්ම උපකාර වෙන ධර්ම මොනවාද? කියන මේවා තේරුම් අරගෙන ඒ සීලය ආරක්ෂා කරගන්න. සීලය ඉවහාම වික්ෂුන් වහන්සේගේ සීලයේ තියෙනවා, ගේ සීලයේ තියෙනවා, ඒ කියන නානා ප්‍රකාර තියෙන යෝගාවචර මේ පිළිසෙයි. මේ යෝගාවචර විශ්ව පිළිසෙයි සීලයේ සතර සම්වර්ධය. අනිත් පිළිසෙට උනත් යෝගාවචර පිළිසෙට ඒ තමයි තමන්ගේ ත්‍ත්වය අනුව සතර සංවර සීලය දියුණු කර ගන්නට පුළුවන්. විශේෂයෙන් සතර සංවර සීලය යෝගාවචරයන්ට කියන්නේ. ඔබට සීල විසුද්ධිය සම්පූර්ණ වුණා කියන්නේ සීලයේ තේරුම් අරගෙන සීලයේ පිරීමෙන් සීලවිසුද්ධිය සම්පූර්ණ වෙනකොට මෙන්න මේ අන්දමට ඒ උසස්ම තත්වයෙන් දිගේ තියාගන්න. සද්ධාව තියාගන්න. සද්ධාව යන්තම් සද්ධාවමයි. සද්ධාවමයි. අධානියංග පහක් උගන්වනවා දාලා. බුදුරජාණන් වහන්සේ එක තැනක බෝධි රාජ සූත්‍රයේ ප්‍රධානියංග පහක් දේශනා කරනවා. ප්‍රධානියංග පහේ කියන්නේ භාවනා කරන යෝගාවචරයන්ට උපකාරක ධර්ම පහක් කියන එකයි ප්‍රධානියංග කියන්නේ. ඒවා පහක් දේශනා කරනවා. බෝධි රාජ කුමාරයාට ප්‍රකාශ කළා. සරියුත් ස්වාමීන් වහන්සේ සංගීති සූත්‍රයේදී දේශනා කළා මේ ප්‍රධානියංග පහ. එයින් ප්‍රධාන ප්‍රධානියංගේ තමයි සද්ධා. සද්ධාව. සද්ධාව සද්දෝ හෝති සද්ධාවේ දසහගතස්ස බෝධින් ඉතිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්න සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්ම සාරකී සත්තා දේව මනුස්සාන බුද්ධෝ ධම. ওই විදිහට බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ අරිහත් මාර්ග ඥානය සම්බන්ධව විශ්වාසය බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් සර්වඥයන් කියලා දත්තුතුමේ ආනන්ද වහන්සේ කෙනෙක්. සතර මඟ සතර ඵලයන්ගේ අවසානයේ සියලු ගුණ සහිතව උන්වහන්සේට මේ ගුණ ධර්මයන් ලැබී උත්තමයාණන් වහන්සේ කෙනෙක් කියලා උන්වහන්සේගේ බෝධි ගුණය අතර මාර්ග ඥානයේ සම්බන්ධව විශ්වාසය කියන්නේ මේ බුද්ධ ගුණයේ සම්බන්ධව විශ්වාසයේ වාගේම ධර්මයේ ගුණ සම්බන්ධ විශ්වාසයක් තියෙනවා සංඝ රත්නය ගැන විශ්වාසයක් තියෙනවා බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නය කියන මෙත්‍රි විද රත්නය කෙරෙහි භක්තිය විශ්වාසය නැත්නම් ඕකප්පන සද්ධාව කියලා එකට කියන්නේ. ආගමන සද්ධාව, අධිගමන සද්ධාව, අධිගමන සද්ධාව කියන්නේ අධිගමයෙන් ලැබෙන මාර්ගඵල අධිගමයෙන් ලැබෙනා වූ සද්ධාවටයි අධිගම සද්ධාව කියන්නේ. මේ සද්ධාව කිසි කලක චලනයේ චංචල නැහැ. චල වෙන්නේ නැහැ. ඒ කාන්තයෙන් ඒ ශ්‍රද්ධාව එහෙමමයි හිතෙන්නේ. මානෙක් ඇවිල්ලා ඉස්සරහට කිව්වා බුදුන් බුදුන් නොවේ කියලා කියන්නේ කියලා හිතන්නේ කියලා කවදාකවත් එහෙම එකක් කරවන්න බෑ. අවිශ්වාසයක් නැහැ. බුද්ධ රත්නය ගැන අවිශ්වාසයක් නැහැ. ධර්ම රත්නය ගැන අවිශ්වාසයක් නැහැ. සංඝ රත්නය ගැන අවිශ්වාසය නැහැ. ඒක අධිගමන සද්ධාව, ආගමන සද්ධාව, බෝධිසත්ව වරුන්ට ඉලමන සද්ධාව ආර්යයන් වහන්සේලා. ඕකප්පන සද්ධාව කියන්නේ මෙන්න මේ යෝගාවචර පිළිසෙට ඇති කර ගන්නට පුළුවන් ඕගාහෙස්සු අක්කප්පණං සංකප්පණං ඕගාහන සද්ධා. ඕකප්පන සද්ධා. ඕගායත්වා කියන්නේ බැහැලා ගුණයට බහැලා ගුණයට අවතීර්ණ වෙලා ගුණයේ තේරුම් අරගෙන කල්පනා කිරීමෙන් ඇති කරගන්නා වූ සද්ධාව. ඒකට කියන්නේ ඕකප්පන සද්ධාව. මේ ඕකප්පන සද්ධාවයි යෝගාවචරයන් ඇති කරගන්න ඒ සද්ධාව නැත්නම් යෝගා භාවනාව හරියන්නේ නැහැ. භාවනාව සකස් වෙන්නේ නැහැ. අඩුපාඩු වෙනවා. මේ සායේ සද්ධාව හොඳට තියාගන්න ඕනේ. යම් කිසි අවස්ථාවක අඩුපාඩුයි කියලා තේරුනොත් ශ්‍රද්ධාව ඒ එක්කම ශ්‍රද්ධාව දියුණු කරගන්න ඕන. ඒකම යන්න ඕන ප්‍රඥාවත් ඒක. ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි දෙක එකට එකතු කරගන්න ඕන. තනිකර ශ්‍රද්ධාවත් මදි. යම් අවස්ථාවක ප්‍රඥාව ඉහළින් යනවා නම් ඊළඟට බුදු ගුණට හිත යොදන්න ඕන. බුදු ගුණට හිත යොදනවා ධර්මයේ ගුණට හිත යොදනවා සංඝ ගුණයට හිත යොදලා ඒ මට්ටමට සද්ධාවක් දිනු කර ගන්න ඕන. ප්‍රඥාව අඩු කරගන්න යනවා නෙමෙයි. ප්‍රඥාව ගණනට සද්ධාවක් දිනු කරගන්න ඕන. සද්ධාව වැඩි නම් සද්ධාව වැඩි අවස්ථාවේදී ප්‍රඥාව තේමාට කරගන්න. මෙන්න මේ විදිහට යෝගාවචරයන්ට කාර්ය සිද්ධිය සඳහා යෝග කාර්ය සම්පූර්ණ කර ගැනීමට මෙන්න මේ විදිහට සද්ධාව දිනු ගන්න ඕන. ඒක මේකට ප්‍රඥාවත් යොදා ගන්න ඕනේ ප්‍රඥාවත් හොඳ ප්‍රඥාවක් වෙන්න ඕන. ඒ හොඳ ප්‍රඥාව කියන්නේ මොකක්ද? සුතමේ ඥානයි. සුතමේ ඥානෙ දිනු කරගන්න ඕන බණ අහන්න ඕන. බණ බණ සාකච්ඡා කරන්න ඕන, ප්‍රශ්න අහන්න ඕන. ওই විදිහට නැවත නැවත සාකච්ඡා කරලා ප්‍රඥාව දිනු කරගන්න ඕන. ප්‍රඥාව දිනු කරගන්න ඕන, සද්ධාව දිනු කරගන්න ඕන, දෙකම උසස් අධ්‍යයනයකට ගන්න ඕන. යන්තම් තත්වයක් ත්‍යාගන දැන්. ඊළඟට විරිය විරියක් තියෙන්න ඕන. විරිය කියන්නේ ආරද්ධ විරියෝ විහෙරති. අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ධාමෝ දල්ල පරක්කමෝ අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු කියලා මේ වීර්ය දෙවිනි පධානියන්ගේ පිළිබඳව දේශනා කළා පධානියන්ගේ වීර්යය තියෙන්න ඕන අන්න අර හීනේන අග්ගස්සපත්තින හෝති කියලා කිව්වා කියපු කාරණේ මතක් කරගෙන යන්තම් වීරියක් මදි. හොඳටම ලොකු වීරියක් තියාගන්න. මෙන්න මේ විදිහට කොහොමද ආරද්ධ විරියෝ හෝති පටන් ගන්නාලද වීරියක් ඇති වේ. ඇත්තෙක් වෙයි. එතකොට දියුණු කරගත්ත වීරියක් තියාගන්න. මාමමා දල්ල පරක්කම අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය මේ වීර්ය කරන්නේ වෙන වැඩක් සඳහා නෙමෙයි අකුසලයන් අයින් කර ගැනීමට මහන්සි ගැනීම උත්සාහය අකුසල් කියන්නේ අකුසල් විති මේ සිටිවිලි විතක්ක අකුසල විතක්ක ඇති වෙනවා අකුසල විතක්ක වශයෙන් ඔය නව මහා විතරකයක් කියනවා ඒ විතර්කයන් ඇති වෙන අවස්ථාවේදී ඒව වළක්ව ගන්න ඕන. වළක්ව ගැනීමට බැරි නම් දත්ත හපාගන්න. හදෙන් හිත අරගෙන මහන්සි අරගෙන අලකා ගන්න ඕන විතරක අයින් කර ගැනීමට මහන්සි ගන්න. අකුසල විතරක. අකුසල විතරක එක්ක මේ භාවනාව කරන්න බැහැ. නිසා අකුසල විතරක නැති කරගන්න. ඒ වාගේම ඒක නැති කළා පමණින් මාදි කුසල අදහස් ඇති කරගන්න ඕන. වීර්යය ඇති කරගන්න ඕන, සමාධිය, සද්ධාව ඇති කරගන්න ඕන, වීර්යය ඇති කරගන්න ඕන, සතිය ඇති කරගන්න ඕන, නොවයි කුසාව කියන්නේ. ඒවා දිනු කරගන්න ඕන. එතකොට ථාමවා දල්ල පරක්කම අනික්කිට දුරෝ කුසලේ සම්මේ. ථාමවා ථාම බලේ සත්‍ය බලවත් ශක්තියක්ද නොයේ වෙනවා. ධර්ම පරක්කම දැඩි පරාක්‍රමයක් දැඩි උත්සාහයක් තියාගන්න. මේ යම්තන් වීරියක් ඇති කරගත්ත පමණින් බෑ. උසස් වීරියක් ඇති කරගන්න උසස් වීරියක් ඇති කරගන්න ඕන. ඒ වීරිය චෛතසික වීරිය. චෛතසික වීරිය නිසා කායික වීරියක් ඇති කරගන්න. එතකොට ඒ විදිහට පරාක්‍රමය, දල්ල පරාක්‍රමය දැඩි උත්සාහයක් තියාගන්න. අනික්කිට දුරෝ කුසලයේ ධම්මේසු. මේ ලැබගත යුතු ලබාගත යුතු ශ්‍රේෂ්ඨ කුසල ධර්මයන් පිළිබඳව අනික්කිට දුරෝ. දුරේ වැඩ පිළිවෙල අයින් කරන්නේ නැහැ කවදාවත් නතර කරන්නේ. ඒ කියන්නේ එන්නේ ඒක බොහොම සැලකිය යුතු කාරණයක්. සමහර විට යෝගාවචරයන්ට විශේෂයෙන් සලකා ගන්න ඕන දැන් භාවනා කරගෙන යනවා ටිකක්. භාවනා කරගෙන යනකොට ටිකක් අමාරු වෙනකොට නවතිනවා. නැවතිලා අර භාවනා අදහස් නෙවෙයි වෙන අදහස් ක්‍රියාවට නගනවා. ක්‍රියාවට නගන අන්න කැඩිලා යදෙන. නික්කිට දුර. දුරේ අයින් කළා. තමන් කරට ගත්ත වැඩ පිළිවෙල අයින් වෙලා. යටත් පිළිසෙන් පරියංක භාවනාවයි සංකමන භාවනාවයි කියන දෙක එකට යන්න ඕනේ. ඒ දෙක උනත් එකට යන්න ඕනේ. ඒක සම්බන්ධයකින් යන්න ඕනේ. පරියංකේ ඉඳලා ඉවර වෙලා ටික වේලාවක් ඉඳලා පෑ ගන්නක් හරි ඉඳලා එයින් අයින් වෙලා ඒක හිතෙනොත් අයින් කරගෙන වෙන වෙන දේවල් හිතලා ඉවර වෙලා ඊළඟට ආයි සංකමණයට බැස්සට මේ දෙක එකට යන්නේ නැහැ. එකට යන්න නම් ඒ එක්කම චංගමනේදී ඇති කරගත්ත සමාධිය පරයන්කේදී දියුණු කර ගන්න ඕන. පරයන්කේදී දියුණු කරගත්ත සමාධි දියුණුව චංගමනේදී ඇති කර ගන්න ඕන. දෙකින් දෙකට උපකාර කරන යනවනම් තමයි අනික්කිට දුර කියන්නේ. නැත්නම් නික්කිට දුර මේ භාවනාව මේ සමාධිය දියුණු කරගත්ත යෝගාවචරයන්ට අවස්ථා 9ක් තියෙනවා කරන්නේ. අවස්ථා නවයක් සඳහන් වෙනවා දියුණු වෙච්ච යෝගාවචරයන්. ඒ අවස්ථා නවයේම සමාධියෙන් යුක්තව කාලයකට කරන්නට පුළුවන් යෝගාවචරයන්. අවස්ථා නවයක් තියෙනවා. ඒ කියන්නේ සතර ඉරියව්ව. සිටීම, ඉඳීම, සංකමනේ, නිදීම. ඔය ඉරියව් හතරම නිදීම කියන එක නිින්ද නෙමෙයි. නිින්ද නෙමෙයි. සායන ඉරියව්ව. ඒකෙදි සමාධිය. චංගමනේදී සමාධිය. එතකොට නිසඤ්ඤාවේදී පරියංගයේදී සමාධිය. සිටගෙන සමාධිය. ඉරියව් හතරේදීම සමාධිය දිනු කරගන්න. අනිත් එතකොට මෙතන හතරයි තවත් අවස්ථා තුනක් කියනවා. පුරේ භත් අවස්ථාව. පුරේ භත් අවස්ථාව. දවල් දානවා ගන්න මූලික අවස්ථාව පුරේ භක්ත අවස්ථාව. ඒකෙදි සමාධිය. ලානේ වල ගන්න යනවා කියලා 아무도 අදහසක් නෙමෙයි. ඒ භාවනාවෙන්මයි යන්නේ. ඒ මුල් අවස්ථාවේදී පුරේ භක්ත අවස්ථාවේදී නොකඩවා ගිය සමාධියක් තියෙනවා. ඊළඟට පච්චාභක්ත අවස්ථාව. පච්චාභක්තම බතින් පස්සේ දවල් දාණයෙන් පස්සේ දවල් දාණයෙන් පස්සේ සමාධිය ඒ වාගෙම තියාගන්නවා. අවස්ථා දෙකයි දවල් කාලේ. රාත්‍රී කාලේ අවස්ථා තුනයි. පෙර යාම, මධ්‍යම යාම, පස්චිම යාම. ඔය අවස්ථා තුනේදීම සමාධිය. අන්න දියුණු වෙච්ච යෝගාවචරයන් ඔය නම අවස්ථාවේදීම සමාධිය දියුණු කරගන්නවා. මෙන්න මේ විදිහට කටයුතු කරනවා නම් තමයි අනික්කිට දොර කියන්නේ නැත්නම් නික්කිට දොර. අනික්කිට දොර උසදේශ ධම්මේසු කියලා බුදුරජාණන් වහන්සේ මේ වීර්ය සම්බන්ධව දෙවෙනි පදාණියංගු. අනිත් එක අත්පාබාධෝ හෝති අත්පාදං සමේ පාපිනියා ගානියා සමන්නාගතෝ හෝති නාදි හේතාය නාච්චුන්හාය මජ්ජිමාය පධානක්කමාය කියලා පධානියංග එක පධානිය නිරෝගීකම් සාමාන්‍ය නිරෝගීකම නෙවෙයි උසස් නිරෝගීකම මේකේ මේකෙන් බේරෙන්න කොහොම දෙනකොටයි පුළුවන් මේ ටික දෙනකොටයි පුළුවන් බොහෝ දෙනකොට බේර ගන්න අමාරුයි නමුත් තියෙනවා නම් තමයි මේ ගුණේ තියෙනවා නම් තමයි සම්පූර්ණ ශක්ති සම්පන්න යෝගාවචරය. අත්පාබාධෝ හෝති අප්පාසංකෝ ලේදාඩු. අප්පාබාධෝ ලේදාඩු අප්පාසංකෝ දුක්ඛාඩු. සමවේපාගිනියා ගහණියා සමන්නාගතෝ සමව බැලවන්නා වූ ග්‍රහණයකින් අග්නි තේජෝ ධාතුවකින් යුක්ත ජඨරාග්නියකින් යුක්ත කෙනෙක් වෙනවා නාති සීතාය නා චුන්හාය වැඩි හීතලක් නැහැ වැඩි උණුසුමක් නැහැ මධ්‍යම පදහානක් සමාය වීර්ය වැඩි වීමට සුදුසු අන්දමේ ගුණයක් මේකේ තියෙන්නේ මේ තේජෝ ධාතය එදොණයක් මේකේ තියෙන්නේ මේ තේජෝ ධාතය එතකොට නාති සීතාය කියන්නේ සමහරුන්ගේ සමහරුන්ගේ තේජෝ ධාතුව සීතකක් පක්ෂයට වැඩි ඒ ඇත්තත් සීතයට බයයි නිතරම. සීතයක් ඇති සීතලක් ඇති වෙනකොටම ගුලි ඇහිලා ගුලිය ගන්න බලාපොරොත්තු වෙනවා. සමහරවන්ට උණුසුමනේ දෝෂ තේ උණුසුම වැඩි. ඒ ඇත්ත උණුසුමට බයයි. යන්තම් උණුසුමක් එනකොටම ගුලි ගහනවා බය ඇති වෙනවා මේව කරන්න බෑ මේව තියාගෙන කරන්න බෑ භාවනා කරන්න බෑ බෑ බෑ කියලාම වණනේ කහින් එයා දන්න බෑ මේම නැතුව අර මධ්‍යම වූ ගුණයක යුක්ත නම් ආන්නයට තමයි නිරෝගී අප්පාබාධෝ කියන අප්පාකාදෝ අප්පාතංකෝ සම වේපාගිනියා ගහණියා සමන්නාගතෝ නාදි දේතාය නාචුන්හාය මජ්ජිමාය පධානක්ඛමාය කියලා ඔය විදිහේ දේශනා කළේ මෙන්න මේ යෝගාවචනයන් සඳහායි. මෙන්න මේ தත්වයක් දිනු කර ගැනීමට මහන්සි ගන්න ඕන. යම් යම් ධමක දුර්වල නම් සමාවේ දතවල සකස් කර ගන්න ඕන. සම්පූර්ණ තත්වයට නගා ගන්න බැරි වුණත් නියම අන්දමේ නිරෝගීකමක් නැත්නම් භාවනාව ගෙන යන්න අමාරුයි. අමාරුයි කියලා නිකායින් හොල. අමාරුවෙන් හරි, දෙදෙන් හරි ඉඳගෙන වැඩ ගන්න ඕන. අර කියනවනේ කුසීත වස්තු අටක් ඒ කුසීත වස්තු අටට වැඩෙන්නේ නැති වෙන්න වැඩ කරන්න මහන්සි ගන්න ඕනේ. අමාරුවක් වුණා. ඒ බඳු අවස්ථාවේදී සලකන හැටි කියනවනේ. මොකද මෙන්න මේ විදිහට නිරෝධිවම තියෙන්න ඕන. එතකොට අනිත් එක අසට්ඨෝ හෝති අමායාමි. මේක විශේෂ ගුණයක්. අසට්ඨෝ හෝති අමායාවි යථා භූතං අත්තානං ආවිකත්තා හෝති. සත්තරිවා විඤ්ඤුසුවා සබ්බ්‍රහ්මචාරී එතකොට අසතෝ හෝති කපටි වෙන්නේ නැහැ. මායාවී වෙන්නේ නැහැ. අහං අහංගන්නේ නැහැ තමන්ගේ දුර්වලකම්. තමන්ගේ අගුණ අහංගන්නේ නැහැ. ඒක කියන්නේ හැමතැනම කියා අවිදිනවා නෙමෙයි. තමන්ට උපදෙස් දෙන ආචාර්යයන් වහන්සේලාට වැඩිහිටියන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ සාස්ත්‍රෝන් වහන්සේ වැඩ ඉන්නවනම් උන්වහන්සේට කියන්න ඕනේ. එහෙම නැත්නම් බ්‍රහ්මචාරී කෙනෙකුට කියන්න ඕන කියලා ඒවා නැති කර ගැනීමටයි මේ කියන්නේ නිකන් නෙමෙයි. එහෙම කියලා අසට අමායාවී ගුණයෙන් යුක්ත වෙන්න ඕන. සටනම් මායාවිනම් මේ ප්‍රධානී අංග ප්‍රධානේ භාවනාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ ගුණයන් තියාගන්න ඕන අනිත් එක පඤ්ඤාවක්. පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ හෝති අරිය අනිබ්බේ අරියාය නිබ්බේධිකාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා කියලා උන්වහන්සේ දේශනා කළා මේ ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕන ප්‍රඥාව කියන්නේ මේ ලෞකික ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕන විදර්ශනා ප්‍රඥාවෙන් යුක්ත වෙන්න මේ විදර්ශනා ප්‍රඥාව කියන්නේ මේ පංචස්කන්ධයන් පිළිබඳව ඇතිවීම නැතිවීම දැක හොඳට තේරුම් ගන්නට පුළුවන් වන්නා වූ අන්දමේ මේ ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕන. මෙන්න මේ විදිහට මෙන්න මේ පඩහානි අංග අනුව අන්නර ගුණ ටික අපි සලකා ගන්න ඕන. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්ද? යන්තං සද්ධාවකින් යන්තං වීරයකින් යන්තං සතියකින් යන්තං සමාධියකින් යන්තං ප්‍රඥාවකින් මේ උතුම් ගුණ ලබා ගන්න බැහැ. ඒ බලාපොරොත්තු වන්නා වූ ගුණ මොනවාද? තමන් බලාපොරොත්තු වෙන්නේ මේ උත්තමාර්ථය. සාහෘද ලෝකෝත්තර උත්තමාර්ථය බලාපොරොත්තු වෙන්නේ මේ බලාපොරොත්තු වන්නා වූ අර්ථය සම්පූර්ණ කර ගැනීමට අර ඊන වූ ගුණයකින් බෑ. උසස් තත්වයකට පමුණවා ගන්න ඕන මේ. උසස් තත්වයට පමුණවා ගන්නවා කියන්නේ ශ්‍රද්ධාව සති වීර්ය සතිය සමාධිය ප්‍රඥාව කියන මේවා සස්තත්වයකට තියාගන්න ඕන. යන්තම් ඒවයි බෑ. මෙන්න මේ නිසා වීර්යය හොඳට යොදන්න ඕනේ කියන තනිකර වීර්යය යොදන්න කිව්වොත් ඒ හානි කරන්නේ. මේක එක්තරා ප්‍රමාණයකට එක්තරා ක්‍රමානුකූල ප්‍රමාණයකට වීර්යය යොදන්න ඕනේ. සමහර විට පටන් ගත්ත දවසේම ඊගොඩම සාදාවල් දෙකේ නොකඩවා භාවනා කරන්න කිව්වොත් නම් හරියන්නේ ඒක ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි කරගන්න ඕන. අනිත් එක ඉඳගෙන ඉන්නා වූ අවස්ථාවේදී ටික වේලාවක් ඉඳගෙන දිනනවා කියලා නැගිටිනවා නිකන් යන්න ගියාට හරියන්නේ නැහැ. අමාරුවෙන් අමාරුවෙන් හරි ඉඳගෙන ඉන්න ඕන වැඩි වේලාවක්. ඉඳගෙන ඉන්නකොට හරියනවා. වැඩි වේලාවක් ඉඳගෙන ඉන්න පුළුවන් ඒ නිසා මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවට අපි හිත යොදන්න ඕන විශේෂයෙන් බලාපොරොත්තු වන්නා බුද්ධ මාර්ගයන් සම්පූර්ණ කර ගැනීමට හැකිතා දුරට උත්සාහය යොදා ගන්න ඕන. ශ්‍රද්ධාව යොදා ගන්න ඕන. ශ්‍රද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥාව කියන මේවා යොදා ගන්න ඕන. ඒ විදිහේ නියම අන්නමට මේවා යොදා ගත්තොත් යොදා ගන්නා අවස්ථාවට කියනවා ඉන්ද්‍රිය සමතාව කියලා. ඉන්ද්‍රිය සමතාව. ඉන්ද්‍රිය සමතාවයේ දෙන්නේ සද්ධා ප්‍රඥා දෙක සම කරගන්න ඕන සමාධි විරිය දෙක සම කරගන්න ඕන ඒ මට්ටමට සතිය කොයිතරම් දියුණු නම් කමක් නැහැ මේවා සම කරගන්න ඕන මේ යුගල ධර්ම දෙක සම කරගන්න ඕන ඉස්සෙල්ලා ක්‍රමානුකූලව දියුණු කරගෙන ඊළඟට මේවා සමානව දියුණු කරගන්න ඕන සමානව දියුණු කරගත්තාම ඉන්ද්‍රිය සමතාව ලැබෙනවා ඉන්ද්‍රිය සමතාව සම්පූර්ණ වෙනකොටයි ඒ භාවනාවකින් ලැබෙනා වූ ප්‍රතිඵල සම්පූර්ණ කරගන්නට පුළුවන් වෙන්නේ. මෙන්න මේ අදහස අද දවසේදී විශේෂයෙන් සාකහා ගන්න ඕන අර ප්‍රධානියංග පහ විශේෂයෙන් හිතේ තබා ගන්න ඕන. ශ්‍රද්ධාව පළවෙනි කාරණය. ශ්‍රද්ධාව තියා ගන්න ඕන. ඊළඟට නිරෝගීකම තියා ගන්න ඕන, රැක ගන්න ඕන. වීරිය හොඳට රැක ගන්න ඕන. එතකොට නිරෝධම තියා ගන්න ඕන. ප්‍රඥාව දියුණු කර ගන්න ඕන. මෙන්න මේවා පධානි අංග කියලායි කියන්නේ. පධානීය අංග පධානි අංග. පධානීය කියන්නේ පධාන කියන්නේ වීරියට. පදහතිති පධානං. පධානස්ස භාවෝ පධානං අස අට්ඨේති පධානියෝ පදා නිකෝ කියන එකයි පදා නියෝනේ. පදා නික කියන්නේ ප්‍රධානයේ ඇත්ත ප්‍රධානයේ කියන්නේ වීරිය. වීරිය ඇති එක්කෙනාට ප්‍රධානිකයා කියනවා. ඒ ප්‍රධානිකයා කියන්නේ භාවනා කරන යෝගාවචරය. යෝගාවචර පුජ්‍යලය. වික්ෂුන් වහන්සේ කෙනෙක් හෝ කී කෙනෙක් හෝ ප්‍රධාන වීර්යය යෙදෙනවා නම් භාවනාවේ යෙදෙනවා නම් එයාට කියන්නේ ප්‍රධානික කියලා. ප්‍රධානික කියන එකමයි ප්‍රධානීය කියන්නේ. ප්‍රධානියස්ස අංගානි ප්‍රධානියංගානි. ප්‍රධාන වීර්ය කරන්නා වූ පුජ්‍යලයාට උපකාරක ධර්මයෝ ප්‍රධානියංග නම් වේ. එතකොට බුදුරජාණන් වහන්සේගේම භාෂාවෙන් කතා කරනවා නම් යෝගාවචරයේකට උපකාර වන්නා වූ ධර්ම කියන අදහසයි උන්වහන්සේගේ දේශනාවෙන් අපට ගන්න තියෙන යෝගාවචරයේකට අවශ්‍යම උපකාර වන්නා වූ ධර්ම ටික. මෙන්න මේ ධර්ම ටික තම තමන් තුළ දියුණු කර ගැනීමට උත්සාහ ගන්න. හැම කෙනෙක්ම උත්සාහ ගන්න ඕනේ. එතකොට අර මුලින් ප්‍රකාශ කළා වූ අදහස විශේෂයෙන් තියාගන්න ඕන. ඒ එක්කම බුදුරජාණන් වහන්සේ ওই සූත්‍රයේ දේශනාවක් කළා කුසීතෝ වික්කවේ දුක්ඛං විරති ඕකින්නෝ පාපකේ ධම්මේ ආරද්ධ විරියෝච සුඛං විරති කියලා අදහස් දෙකක් කුසීතයයි ආරද්ධ විරියයි කියන මේ කුජ්ජලෝ දෙන දෙපැත්තේ ඉන්නේ කුසීතය කියන්නේ කම්මැලිය එතකොට ආරද්ධ විරිය කියන්නේ වීර්ය සම්පන්නය කුසීතය දුක සේවාවය කරන්න මේ ශාසනය මේ ශාසනයේ දුක සේවාසය කරන්නේ කවුද? කුසීත. සැප සේවාසය කරන්නේ කවුද? ආරද්ධ විරිය කුජිනේ. වීර්ය ගන්නවන යම් කිසි කෙනෙක් ඒ අත්ත සැපසේ වාසය කරන්නේ. ඉතින් මේක හොඳ තේරුමක් කියනවා මේක ඇතුලේ. මේ තේරුම තමන් තුළ ඇති කර ගැනීමට මහන්සි ගන්න ඕන. මේ මේ කියන කතාව බුදුරජාණන් වහන්සේගේ කතාවක්. කුසීතෝ දුක්ඛං විරජේ ආරද්ධ විරියෝ සුඛං විරති. ඔය දෙකෙන් ගන්න අදහස් දෙක භාවනා කරන කොටයි තේරෙන්නේ. භාවනාව යෙදෙන කොටයි තේරෙන්නේ. ඒක තේරුම් ගන්න මහන්සි ගන්න ඕන. භාවනාවෙන්ම මේ අදහස තේරුම් කර ගැනීමට මෙයත් මහන්සි ගන්න. එතකොට මහන්සි ගන්නකොට එතන තේරෙනවා ඇදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙන්න මේ කාරණේ. අතවන්ත කියා ඒ ස්වාමීන් වහන්සේ මේ සීල දිනුනේ වැඩි නැත්තේ. සාරි කුමාරයෝ මෙදිකෝම්ද දෙවියන් පස්වරක් වැඩි. එතුමා කියනවා ස්වාමීන් වහන්සේ පාතක බුදු සසුනේදී පස්වරක් මිශ්‍ර අප්‍රමාණ ධම් කියලා කියනවා. සියද සලාපදානයක් මේ වැඩ පිළිවෙල සනීප තියෙන අන්දමට මේක කරගෙන යන්න ඕන මට ආසනීප වුණත් මේ අත්තු අවශ්‍ය මේක තුත වෙලා මේ සාකච්ඡාව දිගටම පවත්වන්න. මාසකට හතර වරක් එකතු වෙලා මේ සාකච්ඡාව කරන්න. මේ සාකච්ඡාව නිසා සමාධිය දිනු කරගන්න පුළුවන්. තම තමන්ගේ සමාධිය දිනු කරගන්න පුළුවන්. තම තමන්ගේ භාවනාව දිනු කරගන්න පුළුවන්. තම තමන්ගේ ආර්ථයන් බලාපොරොත්තු වන්නා වූ ආර්ථයන් සම්පූර්ණ කරගන්නට පුළුවන්. මේ නිසා මේවා සම්පූර්ණ වීමට තවත් කරුණක් නැගෙන්නේ. මෙන්න මේ සාකච්ඡාවට එකතු කරගන්න ඕන ප්‍රශ්න ප්‍රශ්න තම තමන්ට පහළ වෙන අදහස් ඒ වගේම තමන්ට සැක සහිත වුණු නූනත් කමන්න අනු සම්බන්ධව දුර්වලකම් තියෙනවා නම් ඒව මතුවෙන්නට උනත් ප්‍රශ්න මතු කළාට කමන්න කුජ්ජල යන සම්බන්ධ කරන්නේ නැතුව කුජ්ජලයන් සම්බන්ධ කරන්නේ නැතුව කරුණ විතරක් ඉදිරිපත් කරලා කරුණ දුර්වල කරුණ සම්පූර්ණ කර ගැනීමට ඒ සම්බන්ධ වෙනසක අවබෝධයක් පිළිසුට ඇතිවීමට අනන්දමට සභාවට ඉදිරිපත් කළාට කමක් නැහැ ලබන වාරයේ පටන් මේ විදිහේ සාකච්ඡාවට ප්‍රශ්න මතු කර ගන්න බලාපොරොත්තු වෙනවා ප්‍රශ්න විසඳ ගන්න බලාපොරොත්තු වෙනවා ඇති එතකොට ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන ප්‍රශ්න විසඳන්නේ මම පමණක් නෙවෙයි මේ අත්දැකීමත් ඒක පාරයි. ඒ අත්දැකීම දැනීමේ හැටියට Tamanටත් පුළුවනි ඒවත් විසඳන්න භාවනාව පිළිබඳ ප්‍රශ්න තියෙනවා. භාවනාව කරගෙන යනව අවස්ථාවේදී Tamanට ඇතිවෙන ප්‍රශ්න තියෙනවා. සීලය පිළිබඳව තමන් අසුරු කරන තමන්ට ඇතිවෙන ප්‍රශ්න තියෙනවා සීලය පිළිබඳව. ධර්ම කරුණු පිළිබඳව ප්‍රශ්න ඇති වෙනවා සැක ඇති වෙනවා. අනුන්ගේ දුර්වලකම් දැකලා ඒ සම්බන්ධව කරුණු ප්‍රශ්න මතු කර ගන්නට පුළුවන් ඒවා විසඳා ගැනීමට මෙන්න මේ විදිහේ කීප අතකින් ප්‍රශ්න මතු කර ගන්නට පුළුවන් මේ හැම අතකින්ම ප්‍රශ්න මතු කර ගැනීම මේ පිළිසට සාර්ථක වැඩ පිළිවෙලක් වෙනවා මතු අනාගත දියුණුවට උපකාර වෙනවා ඇති සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමට ඒක උපකාර වෙනවා ඇති අපේ මේ ආරණ්‍ය සේනාසනේ තා බොහෝ කාලයක් මේ විදිහටම මේ යෝගාවචරයන් වහන්සේලාට යෝග භාවනාවල් කර ගැනීමට උපකාර වෙන අන්දමට පවතිවා කියලා අපි කවුරුත් ප්‍රාර්ථනා කරමු. ඒ වාගේම අද දවසේදී මේ සාකච්ඡාවට ගත් කරුණු සම්බන්ධව යම් කිසි ප්‍රශ්නයක් ඉදිරිපත් කරගන්න තියෙනවනම් අද ඉදිරිපත් කළාට කමක් නැහැ. මේ අතන්ට කරුණු දන්නේ නිසා අහන විදිහක් නැහැ. දන්නේ නැතුවට මම ප්‍රශ්නයක් ආදී අහවට කමක් නැහැ. කරුණක් නෑ. තුන්දී දේශේ මනසේ කුංචි සත්‍යාවකින් අමාරුයි. ඒක ඒකයි මාසිකනේ මධ්‍යවීර්ණය කටමාවේ මධ්‍ය සංකල්පයේ වැඩි හොඳේ. දැන් කාට තියෙන දුක අතුලින් වැඩි අතුලි සංඛ්‍යා වැඩි මෙන්න මේ යෝගාචරය අපි හදාගන්නේ මධ්‍යම වේදී කියන මධ්‍යම සංඛ්‍යාවකුත් මේ වැඩි කරනවා ඒක ඒක අපි කියවනේ වීර්ය තනියම බෑ කියලා මධ්‍යම කියන්නේ ඒක ප්‍රමාණය තමයි අරකට එකතු කර ගැනීම. සමාධියත් එක්ක එකතු කර ගැනීම. ඒකයි ගාන. ඔච්චර වැඩි නම් තමයි සමාධිය එකතු වෙනවා. නෑ මම කියන්නේ සුවිදේක සුවි සමාජයේක ඔව් එහෙම කියුවා ඔව් එහෙම නැත්නම් දැන් මධ්‍යම වේදේ කියනොත් බෑ මධ්‍යම ශ්‍රද්ධාවුනොත් බෑ ඒ කියන්නේ මේ මධ්‍යම වේදේ සුළු එකක් තමයි මෙතෙන් තියෙන එකයි ගන්නවා ඒක නැහැ නමුත් මේ මධ්‍යම වේදේ සුළු එකක් ඒ අපි ගන්නවන මධ්‍යම වුණත් පුළුවන් සමාජයත් එක්ක යනවා අපි ගන්න ඕන වීර්ය ගන්න ඕන තනිකර වීර්ය නෙමෙයි. තනිකර වීර්ය නෙමෙයි. වීර්ය නැතිකමයි නරක. වීර්ය තියෙන්න ඕන. වීර්ය ක්‍රියාව යොදවන්න ඕන කොහොමද? වීර්ය ක්‍රියාව යොදවන්න ඕන සමාධියක් එක්ක. තනිකර වීර්ය යොදවට හරියන්නේ. අනර්ථකේ. තනිකර ප්‍රඥාවත් එහෙමයි. තනිකර ප්‍රඥාවත් එහෙමයි. තනිකර හද්ධාවත් එහෙමයි. කොච්චර මධ්‍යම ශ්‍රද්ධාවක් නැහැ. මොකද හේිනේ බෑ. කුංචි ශ්‍රද්ධාවක් හොඳ නැහැ, මධ්‍යම ශ්‍රද්ධාවක් හොඳ නැහැ, තනි කරවන්න. ඒ නිසා ගණ්ඩෝන ඒක මතු කරපේක හොඳයි අර විදිය ගන්න බෝලා. අදහර ගන්න මෙතෙන්දී වීර්ය යොදවනවා නම් යොදවන්න ඕන තනි කරන එක. එක්ක යන්න ඕන සමාධියත් එක්ක යන්න. කොයි තරම් වැඩි වුණත් කමන්නේ සමාධියත් එක්ක යනවා. සමාධියත් එක්ක යනවා. සමහරුන්ට එහෙම නැතුව බෑ. ඔව් ඒක හොඳයි මතක් කරේ තව තවත් ওই විදිහ අදහස් කියන්නේ. හයන ඉරියව්ව මේ ශරීරක සෞඛ්‍ය හොනින් තිබුණත් කළාට කමක් නැහැ. ශාවකණේ නේද? නැති අයට විතරක් නැති අයට දැන් තිබුණත් සායනීයව කළාට කමක් නැහැ. ඒකත් මේ කල්පනාවෙන් කළ යුතු දෙයක් සායනීයව. සායන ඉරියව්වට යන්න නරකයි මේ පරියන්කේ පුළුවන් නම්. පරියන්කේ කටයුතු කරගෙන යනවා. චංගමනේට බහිනවා. චංගමනේදී ථාන ඉරියව්වක් ගන්නවා. ථාන ඉරියව්ව. චංගමන ඉරියව්වයි ථාන ඉරියව්වයි පරියංක ඉරියව්ව ඉරියව් තුන ගන්නවා. ඒ දෙකේ තුනම කරගන්න බැරි වෙනවා. බැරි වෙනකොට බැරි වෙනකොට ඉන්න බෑ විදිහට. ඒ තුනේම ඉන්න බෑ. අන්න ඒ අවස්ථාවේදී මේක කඩාගන්නේ නැතුව අනික්කිත දුරගෙන තත්වයෙන් ඉනගෙන මේ සමාධියෙන් යුක්තව ඉඳගෙන එමින්ම සයන ඉරියව්වට වැටෙනවා. ඒකෙදි තේරෙන්නේ මොකද්ද? අමාරු ටිකක්. කරගන්න අමාරු. අමාරු නිසායි සයන ඉරියව්ව. නමුත් භාවනාව කරනවා. නමුත් භාවනාව කරනවා. අර භාවනාව කරලා පුරුදු වෙකනහට නිින්ද යන්නේ. නිින්ද නෙවෙයි අම පස්සේ සමහර විට නිින්ද යන්න පුළුවන්. නිග්‍රහටම නිින්ද යන්නේ නැහැ. එහෙමවත් භාවනාව කරනවා. සමහර විට එතෙන්දී භාවනාවේ ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් ආනන්ද හඳුන්වන්ට. ඒ සායනීරිය වුදී එහෙම උපකාරයක් වෙනවා. ආනන්ද හාමුදුරුවෝ සක්මන් කළා, පරියන්කේ හිටියා, පිටගෙන භාවනා කළා, බැරි වුණා අන්තිමේදී නිදා ගන්න ගිහිල්ලා ඇලවෙන අවස්ථාවේදී නෙමෙයි සම්පූර්ණ නැහැ. ඇඟ සම්පූර්ණයෙන් එක්තරා අන්දමකට නිවීමක් වුණා. ඉඳගත්තාම. ඉතින් ඇලවේගෙන යනකොට තමයි ඔන්න උන්වහන්සේගේ ප්‍රතිඵල සම්පූර්ණ වුණා කියලා සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් එහෙමත් තියෙනවා. ඒ නිසා අමාරු ගිහයි සායනේ කියන්නේ. ධර්මාන ශාස්ත්‍රා කරත්තු අද දේශකයන් වහන්සේ අත්පෝජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ Thank you. පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.